ඉන්දික මහත්මයා අවසරයි පැහැඳුනේ මගේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අර පළවෙනි අපි උත්පත්තියේදී යම්කිසි ඥාන සම්පත්තියක් ලබනවනේ හැමදෙන්නේ. අර ත්‍රිපිටක ප්‍රතිසන්දියලාදී ඒක ජීවිතේ සමහර මම දැකලා තියෙනවා බුද්ධිමත් පුද්ගලයෝ ඉන්න හොඳට ඉගෙනගෙන හරි දැනුම දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන ඉඳලා වයසට ගියාම අර ඩිමෙන්ෂියා වගේ ඒ වගේ රෝගී තත්ත්වයක් තියලා ඒගොල්ලන්ට අර නිකන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ தත්ත්වයවත් ඒ කියන්නේ හිතන්න පුළුවන් බවක්වත් නැති වෙනවා. ඒකට මොකක් හරි හම්බුනේ පැහැදිලි කිරීමක් තියනවාද මේ අපේ ධර්මයේ ඇතුලේ ඒ වගේ වෙනසකට? ඔව්. ඇත්තටම දැන් අපි ඒකයි සිහිපත් කළේ දැන් ප්‍රඥාව ලබන්නට දැන් මේ කරුණු 20 ඇතුළෙම කියනවා අංග සම්පූර්ණ ශරීර ඇති බව. ඊට යෝග්‍ය ආහාර ඖෂධ ආදී ඇති බව. එතකොට ආහාර ඖෂධ වලින් කරන්නේ මනස වර්ධනය කිරීම නෙවෙයි රූප කොටාස වර්ධනය කිරීම. එතකොට අපේ ශරීරයේහි ක්‍රියාත්මක වෙන ඉතා සූක්ෂම රූප කොටාස තියෙනවා ප්‍රඥාව අවදි කරන්නට උපකාර ඒ අදාළ රූප කොටාස කුසල බලයෙන් පිහිටලා නැතිනම් ඒ තනත්තාට අර විදිහට උත්පත්තිමය වශයෙන් යම් කිසි තීව්‍රතාවයක් තිබුණා වුණත් ඒක සංවර්ධනය කරගන්නට ඒක බාධාවක් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඉහළ බුද්ධි මට්ටමක් තිබිච්ච පමණට එතනත්තාගේ මනසේ ප්‍රඥාව තියෙනවායි කියලා කියන්නට බෑ. ඒ ලෞකික කරුණු පිළිබඳව තියෙන වැටහීම සහ ලෝක නිර්වාණගාමිනී මාර්ගය පිළිබඳව තියෙන සුතමේ චින්තාමේ ඥානෙ ඉතා පුළුල් වෙන්න පුළුවන්. හැබැයි ඒතනත්තාට අර මනස මනසින් ඒ කියන්නේ සති සම්පජඤ්ඤය මේව ස්පර්ශ කරමින් ප්‍රත්‍යක්ෂ කරන්නට ඇති හැකියාව තුල තමයි මේ අඩු වැඩි බව ඇති වෙන්නේ. ඒ වගේම බුදුදහමෙහි විශේෂයෙන් පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් වයස්ගත වීමත් එක්කලා ඒතනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම එහෙම නැත්නම් රූප කොටස අනුක්‍රමයෙන් ෂය වෙන්නට පටන් එතකොට තරුණ වයසේදී තිබුණු විදිහට ඒතනත්තාගේ කය සිත ක්‍රියාත්මක කරන්න බෑ මොකද සිත මනුෂ්‍ය ලෝකේ විශේෂයෙන් සිත කය අසුර කොටගෙනයි පවතින්නේ නාම ධර්ම රූප ධර්ම ඇසුරු කරන. ඒතර හැමතිස්සෙම රූපේ බලපෑම එතනට සිද්ධ වෙනවා. සමසීතෝෂ්ණ ගුණය නැත්තම් පරිසරේ ඒකත් ප්‍රඥාවට බාධකයක් වෙනවා. ඒතර තමන්ගේ කයේ සමසීතෝෂ්ණ ගුණය නැත්තම් ඒකත් ප්‍රඥාව උපදවන්නට බාධාවක් වෙනවා. අධික විදිහට උණුසුම අධික ශරීර එතකොට මේ පිත කිපෙන ශරීර, සෙම කිපෙන ශරීර, වාතය කිපෙන ශරීර ඒවා සම්පූර්ණයෙන් ප්‍රඥාව දියුණු කරන්නට බාධක ධර්ම වෙනවා. ඒ රූප කලාපවල හැසිරීම. ඒතර අන්න ඒ වගේම ප්‍රශ්නයක් වෙනවා. මරණාසන්න වෙනකොට එහෙම නැත්නම් වයෝවෘද්ධ වෙනකොට එතනත්තාගේ ප්‍රඥාව අනුක්‍රමයෙන් හීන වෙන්නට අර රූප කොටාසවල බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා තමයි බුදුදහමේ දසක ගැන කතා කරන්නේ. ඒ දශකවලදී ප්‍රඥා දශකය කියලා හඳුන්වන්නේ වයස අවුරුදු දැන් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියන තත්වයෙන් අරගත්තාම ඒතනත්තාගේ අවුරුදු 40 සහ 50 තමයි ප්‍රඥා දශකය කියලා හඳුන්වන්නේ. ඇයි ඒ කාලේ තමයි මේ රූප කොටාශවල ප්‍රබල සහයෝගයක් තියෙන්නේ ප්‍රඥාව අවදි වෙන්න. හැබැයි ඒ කාලේ ප්‍රඥා දශකයයි කියලා ප්‍රඥාව පුහුණු කළේ නැත්නම් අවදි කළේ නැත්නම් නිකම්ම අඥාන විදිහට වැඩ කරන්න පුළුවන්. හැබැයි එතනත්ගේ කායික වශයෙන් හොඳ ප්‍රසස්තම තීව්‍ර කාලයක් එතනදී මුණගැහෙනවා ප්‍රඥාව දියුණු කිරීමට සහයෝගය ලැබෙන. ඊට පස්සේ අනුක්‍රමයෙන් ඒ තනත්තා ටිකෙන් ටික නිෂ්ක්‍රීය වෙලා ගිහිලා අවසාන කාලය වෙනකොට මන්ද මේ මෝමෝහ දශක අවසානයේ මෝ මෝහ දශකයටපත් වෙනවා ඊළඟට සයන දශක ආදියටපත් වෙනවා මෝ මෝහ කියලා කියන්නේ මෝහයට හැමතිස්සෙම දේවල් පිළිබඳව මුලාවටපත් වෙනවා සිහි කල්පනා වෙනස් වෙනවා මතකය නැති වෙනවා මේ කියපු දේ මේ මතක නැති වෙනවා සමහර දේවල් අර්ථය ගිලිහෙනවා දන්නා දේ උනත් සිහි වෙන්න එතකොට ඒ తත්වය තමයි මෝමෝහ දශකයේදී ක්‍රියාත්මක. එතකොට ඒක සමස්තයක් හැටියට රූප කොටාශයන්හි ඡය වීමත් එක්කයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා වයස්ගත වීමේදී අනුක්‍රමයෙන් ප්‍රඥාව අවදි නොවෙන්නට යම්කිසි ස්වභාවික බලපෑමක් ඇති ඊට අමතරව ඩිමෙන්ෂියා වගේ රෝගයක් ඇති වෙන්නට යම්කිසි කර්ම සාධකයකුත් බලපාන්නට පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය වයස්ගත වීමේ ප්‍රශ්නයට අමතරව රෝගී තත්ත්වය. ඒ රෝගී තත්ත්වය තුළ ප්‍රධාන වශයෙන් අර දේවල් ස්මරණය කරන්නට පුළුවන් හැකියාව ඊට අදාළ රූප කොටාස ඒවා සීක්‍රෙන් නිෂ්ක්‍රිය වෙනවා. ෂය වෙනවා. එතකොට ඒක යම්කිසි කර්ම වේගයක් එක්කලා සිද්ධ වෙන දෙයක්. එතකොට ඒ කර්ම වේගයයි වයස්ගත වීමයි දෙකම එකට આવොත් වඩා ප්‍රබල විදිහට එතනත්ත කඩා වැටෙන්නට පුළුවන්. හැබැයි අද්දකීම් වශයෙන් අපිට කියන්නට පුළුවන් රේරුකාණේ මහානායක හඳුරු වැනි සුවිශේෂ චරිතයක් අපිට ඇසුරු කරන්න ලැබුණු නිසා යම්කිසි කෙනෙකුට දේවල් මතක නැතිවීම සිද්ධ වෙන්නට පුළුවන්. වයස්ගත වීමත් එක්කලා හැබැයි කලින්ගත්තු මතකයන් බොහෝ කොට පවතිනවා ඩිමෙන්ෂියා වගේ තත්වයක් නැතිනම් වයස්ගත වුණා කියලා අතීත දේවල් අමතක වෙන්නේ නැහැ. නිසා තමයි වයසට යනකොට පරණ කතන්දර ඔක්කොම ඇද ඇදා කතා කරනවා. හැබැයි උදේට කෑවද අතටගත්තු එක කොහෙද තිබ්බේ? ඒවා මතක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දේවල් ගන්න අතීත දේවල් වල සටහන් තියෙනවා. හැබැයි ඩිමෙන්ෂියා වගේ රෝගී තත්වයකදී ඒකත් විනාශ වෙලා යනවා. මොකද ඒක අමතර රෝගී තත්වයක් නිසා. ඒකට යම් විශේෂ අකුසල කර්මයක් බලපාන්න පුළුවන්. අනිත් කාරණය තමයි අපි යමක් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා නම් දැන් යම් කිසි රෝගී තත්වයකදී අපේ මනසේ ක්‍රියාකාරීත්වයේ යම් යම් වෙනස්කම් වෙන්නට පුළුවන්. හැබැයි ක්ලේශ වශයෙන් අපි සමහර දේවල් අඩු කරගෙන තියනවා නම් අර දුර්වල වාතාවරණයක් තුල ඒ වෙනස වුණත් අපිට පැහැදිලිව පේනවා. දැන් සමහර වයස්ගත වෙනකොට හරියට කුපිත වෙනවා, ගැටෙනවා. සමහර වයස්ගත වෙනකොට රාගය අධික වෙනවා. සමහර වයස්ගත වෙනකොට භීතිය අධික වෙනවා. එහෙම එක එක මානසික තත්ත්වයන්. ඒකත් හරියටම දැන් අර යම්කිසි කෙනෙක් මත්පැන් බීලා කය මත් වුනහම ඒතනත්තාගේ සුපුරුදු ස්වභාවික මානසික ගුණ වේගෙන් අවදි වෙන්න ගන්නවා. සද්ධාව අධික කෙනා බීවහම සද්ධාව තමයි අධික වෙන්නේ. කෝපය අධික කෙනා බීපු ගමන් ඒ කෝපය තමයි සියලු දෙනාටම බැනවදින එක තමයි කරන්න ගැටෙන්නේ. ඒ වගේම රාගය අධික කෙනා මත්පැන් බීවහම රාගය තමයි මතුවෙන්න ගන්න. එතකොට අර කයේ පරිපාලනය නැති වෙච්ච ගමන් ඒතනත්තාගේ යටපත් වෙලා තියෙන ස්වභාවික ඒ කියන්නේ බහුලව පුරුදු කරලා තියෙන ස්වභාවික ಗುಣ මතුවෙන්න ගන්න. ඉතින් යම්කිසි කෙනෙක් වයස්ගත වීම නිසා අර කයේ තියෙන ප්‍රකෘතිමත් බව දුර්වල වෙනකොට ඒ තනත්තා බහුලව පුහුණු කරලා තියෙන දුර්වල මනෝභාවයන් අවදි වෙන්නට පුළුවන්. හැබැයි ඒ අවදි වෙන්නේ වයස්ගත වීම නිසා වයස්ගත වීම නිසාම නෙමෙයි ඒ තනත්තා ඒ දුර්වල මනෝභාවයන් දුරු කරගන්න මනස පුහුණු කරපො නැති එකයි ප්‍රධාන දෝෂය. ඒවා නිකන් తాවකාලිකව යට කරගෙන වහගෙන හංගගෙන ඉඳලා තියෙනවා. ඒ හංග ගන්න යට කරන්න තියෙන කායික කෞශල්‍ය ගිලිහිලා ගියපු ගමන් අර මත්පැන් බීපු මනුස්සයට වගේ අර ටික මතුවෙන්න ගන්නවා. ඉතින් ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයක් ඊටත් වඩා බරපතලයි. ඒක කර්ම වේගය සහ ඒක ඇත්තටම රෝගී තත්ත්වයක් නිසා එතනදී විවිධ විකෘතිතා මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි දකිනවා කවුද අනාථපිණ්ඩික සිටුතුමා වගේ ගත්තන් පස්සේ අවසාන මොහොතේ ඇතිවෙච්ච කාය පීඩාව. එතකොට ඒක දරන්න අමාරුයි සම්පූර්ණයෙන් මේ බඩ කපනවා වගේ ඔළුව වරපටක් දාලා හිර කරනවා වගේ. එතකොට මේ ඇතිවෙච්ච தත්වයක් එක්කලා කෙනෙකුට සාමාන්‍ය සිහි කල්පනා වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි සෝවාන් පුද්ගලයේ මේ අදාළ අදාළ ක්ලේශයන් සහ මුලින් අහෝසි කරලා තියෙන නිසා ඒ අය සිහියෙන් මැරුණත් අසිහියෙන් මැරුණත් අපාගත වෙන්නේ නැහැ. ඒක තමයි ඒ මාර්ගයකට ඵලයකට පත්තුණු තැනත්තාට තියෙන විශේෂත්වය ඒ ක්ලේශයේ මූලය අනුසය ප්‍රහාණය කරලා තියෙන නිසා කොයිතරම් කැලැත්තුවක් පානීය ජලයේ බෝතලයක් බොර වෙන්නේ නැහැ මොකද ඇතුලේ මඩ නැති නිසා හැබැයි මඩ තියනවා නම් ඒක සංසුන් කරලා තියෙන තාක්කල් හොඳින් තියනවා. කලත්තුවොත් ඒක මඩ වෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් ක්ලේශ ප්‍රහාණය කරලා නැති යටපත් කරලා විතරක් තියාගෙන ඉන්න කෙනෙක් අර වගේ වයස්ගත වීම හෝ රෝගී තත්ත්වයන් මත ඒතනත්තා හොඳින් මනස පුහුණු කරලා තියනවා නම් ඒ ඒ ප්‍රවීණත්වය වයස්ගත වුණත් ප්‍රකට වෙන්න පුළුවන් බලෙන් යටපත් කරලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම අර දුර්වලකමත් එක්කලා අවදි වෙන්නට පුළුවන්. ඉතින් ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයකදී ඒ තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. එහෙනම් අමරය බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට දෙන්න සන්න බොහොම පිං. හොඳයි තරස්සන්න.